අද මේ පින්නත් කිස මේ උතුම් වූ කර්මස්ථානයේ වඩලා නිවන් සුවේ තේරුම් අරගෙන සසරගින්න තේරුම් අරගෙන ගිනිගෙන දිලින්නා වූ මේ සංසාර ගමනින් ඉවත් වෙලා එහි තිබෙන චන්දරාගය දුරු කරලා නිවන් සාක්ෂාත් කර ගැනීමෙන් ලබන්නා වූ මේ සාන්තිය සිහි කර ගන්න ඕනේ ඒතං සන්තං ඒතං පනීතං ඒම සාන්තයි ඒම ප්‍රණීතයි කුමද්ද යදිදං සබ්බ සංකාර සමතෝ සියලු සංකාරයන්ගේ සමතයක් ඇද්ද සම්භූපදි පටිවිස්සග්ගෝ සියලු උපාදානයන්ගේ හේවත් බැඳී නොල පිළි නොගැන්මක් ඇද්ද? තණ්හක්ඛයෝ කෘෂ්ණාවේ ක්ෂය කිරීමක් ඇද්ද? විරාගෝ විරාගික බවක් ඇද්ද? නිරෝධෝ නොසරණ බවක් ඇද්ද? කරීමෙන් අත්හැරියන බවක් ඇද්ද? නිබ්බානන්ති මේ සියලු බැඳීම් වලින් නික්මීමක් ඇද්ද? මෙන්න මේකයි සාන්ත, මෙන්න මේකයි ප්‍රණීත කියලා ධර්මානුකූලව ධර්මඥානයෙන් වැඩහෙනතුරු අපි නිවන්ට අවතීන වෙන්න පුළුවන්කමක් නැති නිසා අන්නේ උත්තරීතර වන්නා වූ ධර්මඥානීය පහළ වේවා කියනා වූ අදිෂ්ඨානීය සබාගෙන ලෝකේ මුලාව දුරු වේවා නිවනේ ආනිසංස වැටහේවා කියනා වූ මේ උතුම් ආශිර්වාද ගුණේ සිය කරගෙන අනන්ත සංසාරයේ පටන්ගෙන ආවා මේ සතර ගමනේදී අපිට ගිනි ලැබුණා මිසක් නිවන් ලැබුණේ නැති බව තේරුම් අරගෙන ධර්මානුකූලව විග්‍රහ කරලා සවන් දීලා මේ කර්මස්ථානයේ තුලින් ඒ උතුම් ප්‍රඥාව පහළ කරගන්න බලාපොරොත්තු වෙන්න ඕනේ ප්‍රඥාවට උපනිශ්‍රේ සම්පත්තිය වන මේ උතුම් දේශනාව සමවත් බව ලබා දෙන ප්‍රඥා පහල කරවන මේ උතුම් වූ කර්මස්ථානයේ හොඳින් සවන් දීගෙන ඉන්න සවන් දීගෙන ඉඳලා මම දැනුම් දුන්නොත් පමණක් සත්‍යයනා කරන්ට එහෙම නැත්නම් නිහඬව දැත් පාසුවෙන් තියාගෙන නිත් අඩවන් කරගෙන උතුම් වූ ධර්මඥානී ලැබේවා මේ ධර්මාභෝධයට ඒකාන්තයේ මගේ හිත පිහිටාවා කියනා වරිෂ්ඨාණය තබාගෙන මේ කර්මස්ථානයේ වරන්ද බලාපොරොත්තු වෙන්න දැන් සෑම දිනම ඒ කර්මස්ථානයට අභිමුඛ කොට මනස පිහිටවාගෙන මේ සමාධිය ලැබේවා කියනා හැඟීමෙන් උතුම් වූ ආකාරයෙන් ඇලීම් ගැටීම් මුලාව දුර වෙලා යහපත් ආකාරයෙන් මේ ශාන්තියටපත් වේවා කියන අදිෂ්ඨානයෙන් මේ භාවනාවලන්ට බලාපොරොත්තු වෙමින් සාන්තව සාදුකාරයක් දෙන්න. සම්මා අමා සම්බුදු රජ වැඳෙයිම්මු සම්මා ගුණ බලින් නිවනට පැමිණෙම්මු සම්මා මුනි දුන්ගේ දම්පද කන ගම්මු සම්මා නැන නුවණ වෙත හිත් යොමවම්මු නැන බල වැඩිවා සම්බුදු සසුනේ එනේ සදාහම් දකීවා මුනිදම් අසුර කිනේ ගුණදම් වැඩිවා පෞහිත් බහැරවන මනදම් වැඩිවා මගේ ඵලේ සමග ඉන මුනි දසු දහම් මුනි නුවණට මගේ දිනවා එම දම් මගට නිතරම වැඳ පුදවනවා සදාහම් දෙවන නැනේ මගේ හිත තබවනවා ධම්මග දැකම අප සංග ගුණයට එනවා පාපය කරගසන් සසරෙහි සිට එන්නේ කවදද අවිදු අඳුරෙන් සත ගොඩ යන්නේ මේ ලොව ඇසද කන නාසය පිනවන්නේ දිව කය මන කියන ඉඳුරන් සයකින්නේ ඇස කන නාස දිව කය මන කියපු තැනේ ගෝචර දහම් ලෝකෙන් එයි එවැදගිනේ රූපද ශබ්ද ගන්ධද රස පහස කිනේ හිතගෙන සිතයි හරි සුවයයි සියලු තැනේ මට මෙම විලස සැප සම්පත් හිමිව ඇත මගේ කය නිරෝගී සැප වෙත යොමුව ඇත හිත උද්දාමගෙන මේ ලෙස වසඟ වෙත අපමණ සසරේ ආගිය හැටි මතක නැත මේ කය කුණු කයක් කීවට හිතනවද මේ කය රන් කඳක් මණිකක් කියනවද මේ කුණු කයට වෙන දේ සිහි කරනවද ඇත්තක් දැනගෙනම පසු කල මැරෙනවද මෝහය බදාගෙන අවිදුව රස ගන්නා පත්කම් සැපට ලොල් වී සිත පිනවන්නා මින් වැඩි දහම් නැති මෝඩයෝ කොහි යන්නා මේ භව ගමනේ ගිනි කඳ විඳ විඳ ඉන්නා හැඩ වැඩ සුවඳ රස මුදු පහසට බැඳිලා වටිනා දෙයක් ලැබුණයි හිතෙහි ලැබලා හොයනා දෙයක් ලැබුවා ලැබුවා කියලා නොම කිව් කෙනෙක් ඇත්දෝ කොයි තැන දැකලා පොඩි කල පටන් මේ ඇත් දෙක පිනවන්න ලස්සන කොටෙක් හෙව්වද මගේ කියමින්නේ එව් කිසි දෙයක් තිබුණද ඉතිරිව ගන්න ආවාගියා පමණයි කෝ කොහි ඔන්න නීරට යොමා කනකම් රසයට නමති එක එක සින්දු ගී හඬ මුසු කර විඳීති කාමී මුලාවට අදහස් ගෙන රුවති කාමිත බැඳි බැඳි හඬගෙන බදති මගේ කන මිහිර දෙයි මට සුව පිනවනවා කිය කිය යලි යලිත් ඒ හොය හොය යනවා එම එන සෑම හඬම මොහොතින් ගෙවි ගෙවි යනවා මිහිරක් දේවා පවතින හඬ නොම වෙනවා මේ හරි සුවඳ මිහිරයි මට ගින දෙන්නේ මේ භවේ මුල පටන් කොපමණ කියෙමින්නේ චරිතර සරා ආවද සුවඳට වන්නේ නාසය දුන් සුවඳ කෝ අද හිත පන්නේ නීරට නැමි අල්ලන්නට බැරිව ඇත ආවා ගියා පමණයි ඔය සුවඳ වත යලි යලි විඳින්නට ලෝකෙහි කරකි එත භව මග හදනවා දුක් කඳ ලැබෙනු ඇත මීරට රසට කවමින් පොවමින් හදලා කොපමණ වින්දා දෝ දිව රසගෙන දෙවලා මොන රසයක්ද ඉතිරිව තිබුණේ කියලා දිවගෙන් අහන්න කොකෝ දුන් රස කියලා දුන්නා ඒ බඳු විඳුමක් ඒ සමග ඇති ගෙවුනා නේද රැඳුමක් එම රසයේ නැති යලි යලි හොය හොයා දෙන්නට කරකවති රස හොය හොයා ලෝකෙම පුහු වෙතට යති පොඩි කලේ පටන් අද වනතුරු පහස විඳ මේ කය සැතපුවද සුවයක් ඇදෙන සඳ කෝචුව ලබාගෙන හිටියද කයෙහි බද අහනක කයින් දුන් සුව අද කෙපඳු වේද වින්දා කීවා පමණයි නැහැ රැඳින්නේ ආසාහිතක් නම් මතුවට තබන්නේ යලි යලි විඳින්න කොමේ හිත කියන්නේ කය ඒ නිසා ලබනවා සත ඉතින්නේ දින දින එවන් පත්කම් සුවයට නැමින මතු මතු යන්නට භවයට ඉඩ හදන මේ අවිදුවට බැඳි තණ්හා පොඩි බඳිනේ ලෝ සත සැරි සරයි භව ගමනක ඉතින ඇසගිනි දෙවන වද නැත්නම් සුවදේද ඇස විත වන්නේ මොනවද ඔබ හිතුවාද මේ කබ කඳුළු ගුලියන ඇහැ කොහි වේද කවදා මොන තැනක නිපදී පිට වේද මව් ගැබ ඇතුලේ පොඩියට මත් කැදලි හැදී වැඩිලා කයක් ලෙස මත් සහ කැදලි රැඳී ජලයේද පසද ගින්නද වායුවේද බැඳී ගැබ තුල මව්ගේ ඕජසගෙන සදන ලදී එමෙදා පටන් බිහිවන තුරු මව් ගන්නේ කන බොන දෙයක ඕජස එහි බසිමින්නේ ගැබ තුල හැදුණු ඇහැ සමගින් කය ඔන්නේ බිහි වුණ අයුරු සිහි කරනකෝ මෙලෙසින්න තවනත යොමා පෙර භවයක රස හෙව්වේ මතු මතු හඬට නිතරම හිත කිටි කැව්වේ දින දින හඬත් එක මොහොතක එම ගෙව්වේ යලි යලි ලබන්නට කන යලිගෙන හෙව්වේ සුවඳක් වෙතට නාසය යොමු කරපු තැනේ ආවා ගියා පමණයි නැහැ නතර උනේ නතුවට විඳින්නට ඒ මහ රසය ගිනී සුවඳට හිත තබයි මතු මතු විඳිනේ මිනී නාසය ලබන්නට මුල ආසා බැඳලා මෙලෙසට පටන් ගති නාසයේ මුල දැකලා මව් ගැබ විදස් වෙත නිරස ඕජස මව් දෙවලා ඒකෙන් හදයි ඇස කන නාසද එකලා රසයට බැඳී තව රසගෙන විත් කන්න හදනවා එකින් එක රසයට එහි ඔන්න ආවා ගියා පමණයි නැහැ පවතින්නේ සසයක් දැනුනේ කිසි කාලෙක සිත පන්න මතු රත ගන්ට නම් යලි යලි දිව කින්නේ ඇවැසි ඉඳුරනක් දිව යයි එලෙසින්නේ හසයද පොඩි බඳන් ආසා පිඩකින්නේ මේ දිව ලබන්ටයි මතු හිත තබවන්නේ ආසා බැඳෙන විට හිත එහි බැඳී ගති හරි සුව පහස නැවැ හිත කියා දෙති ආවා ගියා අල්ලන ගුණ එසේ නැති මතුවට කයක් ගෙන විඳපන් හිතේ ගති මේවා හිතන්ටයි මේ හිත අරගන්නේ යලි යලි හිතන්ටයි ආසා පොරකන්නේ ආසා පොඩියේ බැමි ලෝකෙට හටගන්නේ මෙහිමයි මේ බඳු කය හැදෙනට මුල වන්නේ පසයයි පහසයයි විඳිනට හිත තබති පංකම් සුවයිගෙන ඒවට පොර බදති ඒවා ලබන්නට රොඩු ගොඩගෙන බඳිති ජලපත් ගිනි සුලං සතරක් එහි නගති මායාරුවක් මේවැන් ගෙන හදනු ඇත ඒකින් කයක් මේ ලෙස ගොඩ නැගිනු ඇත මෙයවෙන් පොළොත් ජලපත සහ සුළඟ ඇත ගිනි යන සිව් කොටස විලසින් ගෙවිලා යත ලෝකෙන් නැතුන සිව් කොටසින් හට ගන්නා ඒ සිව් කොටත් දී පෝෂණ කරවන්නා හැදු හැදු කයට වන දේ සිහි කරපන්නා ලෙඩ වී වැහැරෙමින් යදවසක මැරී යන්නා නොමැරෙන ඇහැ කනක් කාටද හැදින්නේ නොදිරෙන දිව කයක් කාටද තිබෙන්නේ උරුමය ඔය ටිකයි ඇයි නොම හිතන්නේ මේකට මම කිවත් කොහොමද තිබෙන්නේ මම යයි බදන්නට හැදුවට හිත ගන්නා ඉඳුරන් පහක් මතු කරමිම විලසින්නා වැහැරි නැසෙන දේක් කරගෙන ඉන්නා පවතින්නට හිතක් තැබුවත් කොහිවන්නා පත්කම් සැපට ගිජු කරගෙන හිත තනලා ඉඳුරන් පහක් ඒ වට ගෝචර කරලා යන මේ බව ගමනේ කිනක කය හදලා කොපමණ හැදුවද බෑ තව සිහි දෙවලා පෙර විසුදහම් දකින්නට එම නුවණ නැති ඒ හින්දාම පෙර තිබු කය පෙනෙනු නැති කොපමණ කලක් හිට ආවද දකින්නු නැති බුදු නැන ලැබුණ දවසට මෙය පෙනෙනු ඇති අපමණ සසරේ ආසා පොඩි හිත ගන්නා දූසිත දේ කොලොත් සිව් අපදුක දෙන්නා අවුරුදු කෝටි ගණනින් කිය බැරි වන්නා අපමණ දුක් දෙවන කුණු කය හට ගන්නා පිළිසරණක් හොයාලෝ සත ඇදින්නේ මේ කය රකින්ටද ඔය දුක් විඳින්නේ කවුරුන් හිටි නමුත් මොනවද කරන්නේ වැහැරින දාට කවුරුද ගොඩ අදින්නේ එක කෙස් ගසක් පැසුනත් මෙම හිසෙහි මත එය බේරා ගන්ට සමතෙක් ලොවේහි නැත බොරු වැඩ කර කරා කලු කර හිතෙහි මත සුදු ඇර ගන්ට හැදුවත් සැම වැහැරී යත අංකට රැඩි වෙලා මූලෙහි හැටි ඔන්නේ යර මඩ වලක් වැනි වෙයි හැම කය ඔන්නේ මේ කය බේරන්ට මහලුද නොම වෙන්නේ පුළුවන් කෙනෙක් නැහැ ලෝකෙහි උපදින්නේ මේ මගේ පිරිස මහ ලොකුවට බල ඇත්තේ උදමින් කිවත් හිත තුල මා මොහොමත්තේ පිරිසට පුළුවන් දනා කිව් කයි තත්තේ යලි ගොඩ ගන්නට මේ ටික සිහි කළ යුත්තේ මුදලින් කෝටි ගණනක් මට ධනය ඇත ලොකු ලොකු වෙදදුරන් මගේ පේ පවුලේ ඇත කිය කිය ඉන්න අය පන ඇදි තැනද වෙත බේරාගත්තදෝ ඒ අය එබඳු අත මුළු කය තැවි තැවි පිළිකාවට එනවා නෙක නෙක කුණු කඳන් ගෙඩියෝ ජස දිනේවා ඇතුළත පිනත කුණු පණුවන් වටලෙනවා මගේ කිව් කටින් හිමි වූ අද අසවනවා මගේ කිය කියා හිටියට මේ කය ඔන්නේ මට පුළුවන්ද මට ඕනෑ ලෙස කින්නේ මේ කය තබා ගන්නට සිහි කරපන්නේ පුළුවන් කෙනෙක් ලොව හිටියද සිතවන්නේ හිමි නැති දෙයක් මට හිමියයි කියන්නේ හිමි කරගත් අය ලෝකෙහි නොවන්නේ බොරුවට රැවටිලයි මගේ මගේ කියන්නේ මගේ කරගත්තේ මොනවද සත හිතන්නේ දේකොළ ඉඩ කඩම්ගේ දොර මගේ කියලා ආචි ආතා ආචි පෙර කාලෙක ඉඳලා ඔප්පුද තිරප් පුද හොඳ හැටි තිර කරලා තද කරගන්ට හැදුවට කෝ දැන් එහිලා මගේ කිව් සියලු දේ දිරකඩ වෙලා යති මම හිමිකාර කීවත් උන් මැරී යති මම මගේ කිව් බොරුව කාටත් පෙනී නැති මේ ලෝ සතුන් ඔය දේ වෙත මුලා වෙති පෞගිනි කඳක් අරගෙන ලොව රකින්නට දූෂිත හිත නගාසා බඳින්නට කල දේ විපාකය දෙයි එම එවුන්හට මේ ටික නොදත් මෝහය නැග එතැන් සිට යන එන මොහොතේ මේ හැම දෙය මගේ කියලා මම හිමිකරුයි මේ සෑම දෙයකට කියලා යනවා වාහනේ යම් තැනකට නැගීලා ඇසි පිය ගහන මොහොතයි සුන් වෙයි එකලා මොනවද හිතන්නේ සතමී ලොව ඉන්නේ මේ අඹ දරුන් සහ පිරිසද මගේ ඔන්නේ කියලා කටගන්ට මොහොතක් පෙරාතින්නේ මැරිලා වැටුන අය නොදුටු අදෝ ඔන්නේ හිත මගේ ජය මොහොත කිය කිය රස ගන්නා දෙන්නෙක් විවාහව යන විලසට ඉන්නා හිතු දේ නොසිදු විවාහන පෙරලෙන්නා මලමිනි දෙකක් දැන් ගෙදරට ගෙන එන්නා හිතුවද මේ වගේ දේ මට වේය කියා මේ මිනිසත් පුරේ මාරක සියලු නියා මාරක මැද්දේ යන ගමනක හිතද තියා ඉන්නට හිතනවද සැනසුම ඔළුවේ තියා අපමණ සසරි ලැබූ කය නම් මතක නැති කොපමණ මතක නැති වූවත් ලබලා ඇති ලැබූ එම සියලු කය වෙත එම එබඳු ගති එකිනෙක අයෙක් ලැබූ අද ලොව සියලු පැති අනතේ වේ සසරේක සිට සත එන්නේ ලැබූ ලැබූ කයේ විතේ මොනවද වන්නේ කාගේ කයේද රිසිලෙස තව වන්නේ එහෙම කයක් මොනේ සතද ලබන්නේ පෙරදී භවයකට මේ සත හිටි තැන නැසුන අයුරු නැහැ දන්නේ අද දින කැපිලා කෙටිලා මේ කය කැම හැම තැන නැසුන වාරේ කුපාමන දුමෙම වන්නේ සසරේ ගමන තව හොඳය කියන්නා මිනිස් කයක් ලැබූ අයද සිටින්නා වැහැරි වැහැරි දුක් කඳුළු එතැන්නා පිස පිස මිය ගියේ මහලු වෙසින්නා හතුරු දෙවන ආයුධ පහර දෙති වෙඩිද කඩුද පහරින් කය මැරී යති ඇතිලා වැටිලා ජලයේද කය නැසී යති පොළව පලාමුත් මේ කය මැරී යති දිවිගෙන ආමෙම සසරෙහි ගමනා ඉන්ට හිතයි සතත් බැව් රැගිනා කොතෙක් හිතක් බැඳ හිටියත් එතනා නැසිති වෙනසි යති සෑම කය ඉතිනා මගේ කියා අඹු දරුවෝ රකින්නේ කාට හිමිද උන් මරණෙට යන්නේ මමය මාගේය කිව් සැමට එතැන්නේ වැහැරි මරණ කඳ නෙවැහි නිවන්නේ අයිතිය කීවත් ලෝකෙට බැඳිලා අයිති කෙනෙක් වුනි දෝ පෙර සකලා රජය සිටුය ඇමතිය මම කියලා කියපු අයෙක් හිටියද වැඩ මෙවිලා බොරුවට හිත උඩුමාගෙන ඉන්නේ මරුනේ දාට මොන තැනටද යන්නේ කරපු සියලු දුසිත ගතියෙන්නේ ඇදිලා සතර අපා දුකට වැටෙන්නේ සතෙක් සසරේ සරමින් උපදිනවා නිවන් ලොවට බොහෝ කල් සිට එනවා ලැබු ලැබුවත් බැව වෙනසිලා යනවා වැඩි කොටසක් සිව් අපායේ වෙනවා කලාතුරෙන් මම කියූ කායේ නීලෙස පෙරලබලා කොටෙක් හිද අතමනමය ගැනලා අකුරු ඉලක්කම් අරගෙන ලියලා පෙන්වනු බෑ බොහෝ කල් භව ඇදිලා උපන් උපන් භවයක මම කීවට නැසෙයි වෙනසියයි ඒ බව සෑම විට ඉතින් තවත් ලොබ කර කර හිටියට මෙවන් ඒ අත් බැව් පවතිද හැම විට හුස්ම උඩටගෙන පහත හෙලන්නේ සමහර කෙනෙකුන් මැරිලා වැටෙන්නේ හිතුවද මරණයේ එලෙසය වන්නේ ඇයි මේ ටික පොඩියක් නොසිතන්නේ බතක් අරන් රස කර කර ගිලිත උගුර වේලි එම බත් තුඩ ඇදෙත හිරව හුස්ම ගන්නු බැරිවද මැරිත ඇයිද හිතුවේ නැති මරණය නියත අරන්නෙක් දී වැඩද කරන්නේ ආයුධ වැරදි ඇඟෙහි ගැටෙන්නේ කැටි කැපි වාස විස කර යන්නේ එබඳු විලස මුත් නිකායේ නැසෙන්නේ යන එන පාරක විසගොරේ සපු ඇත දන්ත කළා නම් එතනද මිය යත ඔතෙක් අයෙක් ඔය ලෙස මැරි මැරි ඇත ටිකක් හිතුවා දෝ මෙකායට එම වෙත හතුරු ඇවිත් මේ කය පලු කරත වත විසනික කොඩි විනදී දෙවත නොයකලෙසින් ලෙඩ දුක් දී නැරිත මේ බඳු මේ කුණු කායේ හැටිනම් නියත තරංගෙට බලු පොරයට වන් විලසින මත් කටු වෙත පොර කන බලු වැලමිනේ සම්පත් කිය කියලෝ පොඩි බැඳගෙන පොර කන ලුවකට ඇති දෝසෙතගෙන දැවෙන තැවෙන හිත නිතරම උඩ ගති දැවෙන හිතින් මහා තරගෙට දැස යති හතුරු ගොඩට ගියහොත් මරණෙ දෙති මොනේ වාලා බන්නට දඟලති නෙමෙ පැති මත් කටු ගොඩ කරේ දිනෙලොවේ ඉන්නා විලසෙහි තන්නේ කෝ සම්පත දන්නා ඇටලෙස මත් ලැති මේ විලසින්නා දැකිය යුතුයි සම්පත් සමාතින්නා මොනවද මේ සතේ මගේ අයි කිව්තන මත්ලේ නැති ඇට බලු ලෙව් විලසින පිපාස දාහද කාමිත ඇදීන නතර කළා දෝ මේ සම්පත කින අනත සසරේ මට සැප යයි කියලා හැදුව වැඩුව දේ මගේ අයි කියලා දුන්නද තිර සැපතක් ගෙන හිතලා සිහි කරන කොසසරෙහි ඇති මෙකලා හිතුවා පමණි මේ දේ මගේ කියමිනේ හිතුවා පමණි මේ කය මගේ කියමිනේ හිතුවද අකිලෙසට ලොව හිතුනේ අයෙක් ඇත්ද සිහි කරන කොයස සින බොරුවේ බැඳිලා බොරුවක් මනේ හිතුවේ ඇත්ත කවදා දකින්නද ලොව පැතුවේ දෙසුවේ දහම් මුනි දුගේ මුවේ මුසුවේ ඇත්ත දේවයි බව සසරෙහි එතුවේ සසර ගමන අවිදුව මුල් කරගෙන ආසා කුදි බැඳ යන සත වෙත වන අනත දුක කිමේ ගින්නේ හැටිගෙන දැකිය යුතුයි ඇවිලෙන හැටි මෙලෙසිනේ ඇසද කනද නාසද දිව කය තන මනස කියන මේවා සහ පවතින රූප ශබ්ද ගන්ධ රස පහසින සිතට දෙවන දේ යන බලස කිවන්නේ මේ එක් කර එකිනෙක හිත් ගති දෙති ඒවා පහස දෙලේ විලසට හිත ගති එබඳු තෙලි දැනුමට ආසා දෙති මේවා ඇවිල යන ගිනි රොටු ලෙස වෙති මම මගේ කීවට හිමි නැති අත ගිනි දෙන ගිනි රොටු විලසට ලොවෙත දුටුවදිනේ ගිනි ගත් හැටි සැම අත නිවමු නිවමු එතෙයි නිවනෙහි රත නිවන් දකින්නට දැන් ගිනි දකිමු ගිනිගෙන දිලිසෙන හැටි සිහි කරමු සැඟ වූ ගින්නේ හැටි මතු කර දකිමු කමටහනක් දැන් හිතගෙන වදමු එකින් එකට පදගෙන විත් දෙනවා සිහි කර පවසන්න කොසිත තනවා ලෝකේ ගින්න බව වැටහුම දෙනවා ඇවිල ගත හැටි දැන් පවසනවා එකිනෙකට පද ගැයූ විට මෙලෙසින වදන් ලෙසින් පවසන්න කොසම දින මෙලෙසට කමටහනක් ගිල වදමින නිවන් දකිමු අපි ලොව ගිනි දැනගෙන සියල්ල ඇවිල ගත්තේය කුමකින් ඇවිල ගත්තේද ජාති රාග ගින්නින් ඇවිල ගත්තේය දේශ ගින්නෙන් ඇවිල ගත්තේය මෝහගින්නින් ඇවිල ගත්තේය ජාති ගින්නින් ඇවිල ගත්තේය ජරා ගින්නින් ඇවිල ගත්තේය මරණ ගින්නින් ඇවිල ගත්තේය තෝකගින්නෙන් ඇවිල ගත්තේය පරිදේව ගින්නෙන් ඇවිල ගත්තේය දුක ගින්නෙන් ඇවිල ගත්තේය දෝමනස ගින්නෙන් ඇවිල ගත්තේය උපායාසෙකින්ෙන් ඇවිල ගත්තේය ඇස ඇවිල ගත්තේය රූපයෝ ඇවිල ගත්තේය චක්කු විඥානයෝ ඇවිල ගත්තේය චක්ඛු සම්පස්සයෝ ඇවිල ගත්තේය චක්ඛු සම්පස්සජා වේදනාවෝ ඇවිල ගත්තේය කුමකින් ඇවිල ගත්තේද කාගේ ගින්නෙන් ඇවිල ගත්තේය දේශ ගින්නෙන් ඇවිල ගත්තේය මෝහ ගින්නෙන් ඇවිල ගත්තේය ජාති ගින්නෙන් ඇවිල ගත්තේය ජරාගින්නෙන් ඇවිල ගත්තේය මරණගින්නෙන් ඇවිල ගත්තේය සෝකගින්නෙන් ඇවිල ගත්තේය පරිදේවගින්නෙන් ඇවිල ගත්තේය දුක ගින්නෙන් ඇවිලගත්තේය දුමනස ගින්නෙන් ඇවිලගත්තේය උපායාස ගින්නෙන් ඇවිලගත්තේය කන ඇවිලගත්තේය සද්දයෝ ඇවිල ගත්තේය සෝත විඥානයෝ ඇවිල ගත්තේය සෝත සම්පස්සයෝ ඇවිල ගත්තේය සෝත සම්පස්සජා වේදනාව ඇවිල ගත්තේ කුමකින් ඇවිල ගත්තේද කාගගින්නෙන් ඇවිල ගත්තේය දේශගින්නෙන් ඇවිල ගත්තේය මෝහකින්ින් ඇවිලේ ගත්තේය ජාති ගින්නින් ඇවිලේ ගත්තේය ජරා ගින්නින් ඇවිලේ ගත්තේය යාදි ගින්නින් ඇවිලේ ගත්තේය මරණ ගින්නෙන් ඇවිල ගත්තේ සෝක ගින්නෙන් ඇවිල ගත්තේ පරිදේව ගින්නෙන් ඇවිල ගත්තේ දුක ගින්නෙන් ඇවිල ගත්තේ දෝමනස විල්ලෙන් ඇල්ලගත්තේ උපායාස විල්ලෙන් ඇවිලගත්තේ නාසය ඇවිලගත්තේ ගන්ධයෝ ඇවිලගත්තේ දාන විඥානයෝ ඇවිලේ ගත්තේ දාන සම්පස්සයෝ ඇවිලේ ගත්තේ දාන සම්පස්සජා වේදනාවෝ ඇවිලේ ගත්තේ කුමකින් ඇවිලේ ගත්තේද කාගේ ගින්නෙන් ඇවිලේ ගත්තේද දේශේ ගින්නෙන් ඇවිලේ ගත්තේය මෝහ ගින්නෙන් ඇවිලේ ගත්තේය ಜಾති ගින්නෙන් ඇවිල ගත්තේ ජරා ගින්නෙන් ඇවිල ගත්තේ මරණ ගින්නෙන් ඇවිල ගත්තේ ශෝක ගින්නෙන් ඇවිල ගත්තේ පරිදේව ජින්නෙන් ඇවිල ගත්තේ දුක ගින්නෙන් ඇවිල ගත්තේ දෝමනස ගින්නෙන් ඇවිල ගත්තේ උපායාස ගින්නෙන් ඇවිල ගත්තේ දිව ඇවිල ගත්තේ සසයෝ ඇවිල ගත්තේ චක්කෝ වි ජීවා විඥානයෝ ඇවිල ගත්තේ ජීවා සම්පස්සයෝ ඇවිල ගත්තේ ඉව්වා සම්පස්සජා වේදනාවෝ ඇවිල ගත්තේ කුමකින් ඇවිල ගත්තේද කාගගින්නින් ඇවිල ගත්තේය දේශගින්නින් ඇවිල ගත්තේය මෝහේ ගින්නෙන් ඇවිලේ ගත්තේ ජාති ගින්නෙන් ඇවිලේ ගත්තේ ජරා ගින්නෙන් ඇවිලේ ගත්තේ මරණ ගින්නෙන් ඇවිලේ ගත්තේ සෝකගින්නෙන් ඇවිලේ ගත්තේ පරිදේව ගින්නෙන් ඇවිලේ ගත්තේ දුක්ඛ ගින්නෙන් ඇවිලේ ගත්තේ දෝමනස ගින්නෙන් ඇවිලේ ගත්තේ ආයාසෙකින්ෙන් ඇවිල ගත්තේ කය ඇවිල ගත්තේ ඔට්ටබයෝ ඇවිල ගත්තේ කාය විඥානයෝ ඇවිල ගත්තේ කාය සම්පස්සයෝ ඇවිල ගත්තේ කාය සම්පස්සජා වේදනාවෝ ඇවිල ගත්තේ කුමකින් ඇවිල ගත්තේද කාගගින්නෙන් ඇවිල ගත්තේය දේශගින්නෙන් ඇවිල ගත්තේය මෝහගින්නෙන් ඇවිල ගත්තේය ජාතිගින්නෙන් ඇවිල ගත්තේය ජරා ගින්නෙන් ඇවිලගත්තේ මරණ ගින්නෙන් ඇවිලගත්තේ සෝත ගින්නෙන් ඇවිලගත්තේ පරිදේව ගින්නෙන් ඇවිලගත්තේ ඇවිලේ ගත්තේ දෝමනසෙින්ෙන් ඇවිලේ ගත්තේ උපායාසෙින්ෙන් ඇවිලේ ගත්තේ මන ඇවිලේ ගත්තේ ධර්මයෝ ඇවිල ගත්තේ මනෝ විඥානයෝ ඇවිල ගත්තේ මනෝ සම්පස්සයෝ ඇවිල ගත්තේ මනෝ සම්පස්සජා වේදනාවෝ ඇවිල ගත්තේ උමකින් ඇවිල ගත්තේද රාගකින් ඇවිල ගත්තේ දේශකින් ඇවිල ගත්තේ මෝහකින්ෙන් ඇවිලේ ගත්තේ ජාති ගින්නෙන් ඇවිලේ ගත්තේ ජරා ගින්නෙන් ඇවිලේ ගත්තේ මරණ ගින්නෙන් ඇවිලේ ගත්තේ සෝක ගින්නින් ඇවිලේ ගත්තේ පරිදේව ගින්නෙන් ඇවිලේ ගත්තේ දුක ගින්නින් ඇවිලේ ගත්තේ දෝමනස ගින්නෙන් ඇවිලේ ගත්තේ උපායාසකින්ෙන් ඇවිලගත්තේ මෙසේ සියල්ල ඇවිලගත්තේ කුමකින් ඇවිලගත්තේද කාගේ ගින්නෙන් ඇවිලගත්තේ මේ සැගින්නෙන් ඇවිල ගත්තේය මෝහගින්නෙන් ඇවිල ගත්තේය යාති ගින්නෙන් ඇවිල ගත්තේය ජරා ගින්නෙන් ඇවිල ගත්තේය මරණ ගින්නෙන් ඇවිල ගත්තේ දුක ගින්නෙන් ඇවිල ගත්තේ බමනස ගින්නෙන් ඇවිල ගත්තේ උපායාස ගින්නෙන් ඇවිල ගත්තේ එබඳු ලෝක අනාතයි එබඳු ලෝක අනාතයි එබඳු ලෝක අනාතයි කාම ලෝක අනාතයි රූප ලෝක අනාතයි අරූප ලෝක අනාතයි අතහැරීම නාතයි අතහැරීම විත්වා නොහැල්ම නාතයි නොහැල්ම විත්වා මිදීම නාතයි මිදීම විත්වා නිවනම නාතයි නිවනම විත්වා කාම ලෝක අනාතයි කාම රූප ලෝක අනාතයි අරූප ලෝක අනාතයි සියලු ලෝක අනාතයි අතහැරීම නාතයි අතහැරීම විද්වා නොවැල්ම නාතයි නොවැල්ම විද්වා निधि में नाताई निधि में विद्वा निवन में नाताई निवन में विद्वा काम लोक अनाताई रूप लोक अनाताई अरू උපලෝක අනාතයි සියලු ලෝක අනාතයි අතහැරීම නාතයි අතහැරීම විද්වා නොහැල්ම නාතයි නොහැල්ම විද්වා निधि में नाताई निधि में विश्वा निवन में नाताई निवन में विश्वा काम लोक अनाताई रूप लोक अनाताई අරූප ලෝක අනාතයි සියලු ලෝක අනාතයි අතහැරීම නාතයි අතහැරීම විත්වා නොඇල්ම නාතයි නොඇල්ම විත්වා निधि में नाताई निधि में विद्वा निवन में नाताई निवन में विद्वा काम लोक अनाताई रूप लोक अनाताई अरू ලෝක අනාතයි සියලු ලෝක අනාතයි අතහැරීම නාතයි අතහැරීම විත්වා නොඇල්ම නාතයි නොඇල්ම විත්වා මිදීම නාතයි මිදීම විත්වා නිවනම නාතයි නිවනම විත්වා